මහා මංගල සූත්‍රයේ ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාලා කලට ධම් ශ්‍රවණය කරන්න ලැබීම මහා උතුම් මංගල කාරණයක් බව. කලට දහම් ශ්‍රවණය කරන්ට ලැබීම වගේම උතුම් ධර්ම දේශනාවන් නිරන්තරයෙන්ම ශ්‍රවණය කරන්ට ලැබීමත් උතුම් මංගල කාරණයක්. ඇත්තේ ලෝතුරු ශ්‍රී සද්ධර්මය පැලසිහතර පුරා සමීප කරන බෞද්ධ රූපවාහිනී නාලිකාව බෞද්ධ ගුවන් දේ නාලිකාව සමගාමීව ගෙනෙන සූත්‍ර ධර්ම දේශනාව සජීවී වැඩසටහන අරඹන්නයි අපි දැන් සූදානම් වෙන්නේ. අද ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපගේ ගෞරවනීය ආරාධනයෙන් මේ ස්ථානයේ වැඩම කොට සිටින එල්පිටිය නවදගල සිරිපුර ලේනගල බෝධිරාජ විවේක සේනාසනාධිපති රාජකීය පඬිතු පූජ්‍යපාද වරකපැලහේලියේ සුගත ඥාන ස්වාමින්වන් වහන්සේ අපි ඊටාම নমස්කාර පූර්වකව අද සූත්‍ර ධර්ම දේශනාව උදෙසා පිළිගනු ලබනවා. සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ සමාවෙන්න සංයුක්ත නිකායේ දේවපුත්ත සංයුක්තයේ ධාමලී සූත්‍රය ඇසුරු කරගෙනයි අද පුරා පැයක කාලයක් අපි මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. නමෝ තස් භගවතු අරහතු අම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නත්තේ කිච්ඡං බ්‍රාහ්මනස්ස අත කිච්ඡෝ ඉභාක්මනෝ යාවන ගාධං ලබති නදේසු ආයෝ අතේ සබ්බ ගත්තේ සුජන්තු ගාදංච ලද්ධාන තනේ තිතෝසෝ නායෝ අතේ පාරගතෝ යසෝතේ ඒසෝපමාදාමලීභාක්මනස්ස හේනාසවස්ස නිපකස්ස ඡායිනෝ පප්පුය ජාති මරණස්ස අන්තං නායෝති පාරගතෝ ඊසෝති තී සද්ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික පින්වත්නි දැන් මේ මොහොතේ හැමදෙනාම සෝදානම් වන්නේ සෝත්‍ර ධර්මය ඇසුරු කරගෙන දේශනා කරන ඒ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි අද මෙම ධර්ම දේශනාවේ දායකත්වයේගෙන ක්‍රියා කරන්නේ ජායල ඒකල දොසිතාවත්ත නොම්මර එන් එක ඒ නිවසේ පදිංචි ඒම් විජේරත්න මහතාගේ අනුග්‍රහයෙන් දෝ දරුවන් පහ ඥාති පින්වත් පිරිසගේ සහභාගීත්වයෙන් මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරනු ලබනවා. අද ධර්ම දේශනාව සඳහා නියමිත සූත්‍ර ධර්මයේ තමයි සූත්‍ර පිටකයෙහි සංයුත්ත නිකායේ සඝාතක වර්ගයෙහි දේවපුත්ත සංයුත්තයෙහි සූර්ය වග්ගයෙහි දාමලිය කියන සූත්‍රය මේ සූත්‍රය තුලින් ලෞතර බුදුරජාණන් වහන්සේ ඊ타ම්ම වටිනා වැදගත් පුතුන් ධර්මයක් අපට දේශනා කරනවා. එදා ලෞතර බුදුරජාණන් වහන්සේ සවැත්නුක ජේතවනා රාමයේහි වැඩ ඉන්න කාලයේදී විවිධාකාරයෙන් ඒ දෙවි දේවතාවුන් බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිදිනා ප්‍රශ්න අහනවා. ඒ වගේම ඒ දෙවිවරුන්ගේ අදහස් ප්‍රකාශ කරනවා. නමින් අප්‍රකට දෙවිවරුන් ඇවිදින්න අහපු ප්‍රශ්න ඒ වගේ මේ දෙවිවරුන් ඉදිරිපත් කළ ඒ අදහස් පිළිබඳව දැක්වෙන කොටස හඳුන්වනවා දේවතා සංයුත්තය කියලා. එතකොට නමෙන් අප්‍රකටයි. දේව පුත්ත සංයුත්තය කියලා කියන්නේ පින්නතුනි නමින් ප්‍රකට දෙවිවරු බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිදිලා උන්වහන්සේගෙන් යම් යම් ප්‍රශ්න අහනවා එවගේ මේ දෙවිවරුන්ගේ අදහස් ප්‍රකාශ කරනවා ඒ නමින් ප්‍රකට දෙවිවරු ඇවිදින්න බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්න සහ ඒ දෙවිවරුන් ප්‍රකාශ කළ අදහස් ඇතුළත් කොටස දක්වලා තියෙනවා දේව පුත්ත සංයුත්තය කියලා එතකොට මේක ඇති වෙන්නේ පින්නතුනේ දේවපුත්ත සංයුත්තේටයි. එහෙමනම් නමින් ප්‍රකට දෙවි කෙනෙක් පිළිබඳවයි. එදා ලෞතර බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලයේදී මුළු ජේතවනයේම ඒකා ලෝක කරමින් මධ්‍යම රාත්‍රියේහි මේ දාමලී කියන දිව්‍ය පුත්‍රයා ආව බුදුරජාණන් වහන්සේ හමුවට. මේ දිව්‍ය පුත්‍රයාගේ නම මොකද්ද? දාමලි. එතකොට මේ දාමලිය කියන දිව්‍ය පුත්‍රයා ලෞතර බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිදilla මෙන්න මේ වගේ අදහසක් ප්‍රකාශ කරනවා. මොකද්ද ප්‍රකාශ කරන අදහස? වස්තුකාම ක්ලේශකාමයන් දුරු කළා වූ එවැගේම සකල ක්ලේශයන් ප්‍රහීන කළා වූ අන්තිම දේහය දරන්නා වූ බමුණා විසිනොත් ප්‍රධාන වීරිය කළ යුතුයි. වීරිය කළ යුතුයි කියන එකයි මේ දේව පුත්‍රයා බුදුජානන් වහන්සේ හමුවට ඇවිදilla ප්‍රකාශ කළේ. මොකද්ද ප්‍රකාශ කළේ? වස්තුකාම, ක්ලේශකාමයන් කෙරෙන් තොර වුණා වූ සකල ක්ලේශයන් ප්‍රහීන කළා වූ අන්තිම දේහය දරන්නා වූ බමුණා විසින් වීරිය කළ යුතුයි කියන එකයි. දැන් මේක දිව්‍ය පුත්‍රයාගේ අදහස. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ දිව්‍ය පුත්‍රයා කියපු අදහසට ඒක අරගෙන මෙන්න මේ විදිහට උන්වහන්සේ දේශනා කරනවා. නත්ති කිච්ඡං බ්‍රාහ්මනස්ස හත කිච්ඡෝහි බ්‍රාහ්මනෝ යාවනදා ධං ලබති නදීසු ආයෝහතේ සබ්බ ගත්තේසු ජන්තු ගාදංච ලද්දාන තලේ තිතෝසෝ නායෝහතේ පාර ගතෝ හිස්සෝති මේ විදිහට බුදුරජාණන් වහන්සේ ගාථා දෙකකින් මේ කාරණාව පිළිබඳව පැහැදිලි කරනවා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුමක්ද නත්ත්‍ය කිච්ඡං බ්‍රාහ්මනස්ස කිච්ඡං කියලා කියන්නේ කල යුක්තක් නැති නැති කියලා කියන්නේ නැත බ්‍රාහ්මණස කියන්නේ බමුණාට. බමුණාට කල යුත්තක් නැත. හත කිච්චෝහි බ්‍රාහ්මනෝ. බමුණා විසින් කල යුතු දේවල් කරලා අවසానයි. හත කිච්චෝහි බ්‍රාහ්මනෝ. කත කිච්ච කියලා කියන්නේ කල යුතු දේවල් අවසන් කළා කියන එකයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බමුණා මේ කල යුතු දේවල් කරලා අවසන්. යාවනගා ධං ලබති නදීසු ආයෝ හතේ සබ්බ ගත්තේ සුජන්තු දැන් බුදුරජාණන් වහන්සේ උපමාවකොත් දේශනා කරනවා මෙන්න මේ විදිහට යම් කිසි විදියකින් යකෙක් ගංගාවක් තරණය කරනවා නම් ගඟෙහි පේනනවා නම් ඒ ගඟෙහි පේනන අවස්ථාවෙහි ඒ පුජ්‍යලයා තමන්ගේ අවයව වලින් වෑයම් කරමින් අත්පා වලින් වෑයම් කරමින් මොකද්ද කරන්නේ අර ගඟෙන් එගොඩ වෙන්නට උත්සාහ ගන්නවා එතකොට එහෙමනම් පින්නතුනි දැන් මේ අතපය උපයෝගී කරගෙන අවයව උපයෝගී කරගෙන මේ පුජ්‍යලය කුමක්ද කරන්නේ මේ ගංගාව තරණය කරන්නටයි සෝදානම්. එතකොට ගංගාව තරණය කරන්නට එහෙමනම් වේරය කෙනෙක් අවශ්‍ය කරනවා. දැන් එතකොට මේ වේරයෙන් යොත්ව අත්පා වේරය අරගෙන මේ පුජ්‍යලයා ගංගාව තරණය කරනවා. තරණය කරලා එගොඩ වෙනවා. ඊගාවට එගොඩ වෙලා මේ ගොඩ බිමට ගියාට පස්සේ නායෝ හසේ පාරගතෝයි සෝති ඊට පස්සේ ඒ පුජ්‍යලයාට අවශ්‍යයිද වීර්ය කරන්නේ අත්පා අවයවවලින් වීර්ය කරන්න අවශ්‍යයිද? අවශ්‍ය කරන්නේ නැහැ. ඇයි අවශ්‍ය කරන්නේ නැත්තේ? දැන් ගංගාව තරණය කරලා අවසానයි. ඒ තඩපාර තරණය කරලා අවසానයි. දැන් එයා ගොඩබිමට ගිහිල්ලා ඉන්නේ. ගොඩබිම පිනන්න බෑනේ. ඉතින් ඒ අනුව පින්නතුනි දැන් එහෙම මේ ගංගාවෙන් එගොඩ වෙන්නට වීර්ය අවශ්‍ය කරන්නේ කුමක් සඳහාද? ඒ ගංගාවෙන් හෙතරීම සඳහායි. අන්න ඒ වගේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒසෝකමා ධාමලි බ්‍රාහ්මනස්ස ධාමලිය කියලා කියන්නේ අර දිව්‍ය පුත්‍රයාගේ නම. ඒස කියලා කියන්නේ මෙය උපමා උපමාවක්. බ්‍රාහ්මනස්ස කියලා කියන්නේ බමුණාට. ධාමලි මේක මේ බමුණාට කියන උපමාවක්. තේනා සවස්ස නිපකස ජහයිනෝ ඔන්න ඊළඟට ලෞතර බුදුරජාණන් වහන්සේ මේ බමුණා අඟවීම සඳහා නැත්නම් මේ බමුණාගේ ස්වභාවය විස්තර කරමින් මේ වචන කීපයක් මෙතන දක්වනවා. මොකද හීනාසරස්ස එතකොට කීන කියලා කියන්නේ ක්ෂය කලාව නැති කලාව. ආසරස්ස කියලා කියන්නේ ආස්තව. ආස්තවයන් ක්ෂය කලාව. නිපකස්ස. නිපකස්ස කියලා කියන්නේ ප්‍රඥාවෙන් යුක්ත වූ කියන එකයි. විපකප් කියන්නේ මොකද්ද? ප්‍රඥාවෙන් යුක්ත වූ. එතකොට ආත්මයන් සේකලාවෝ ප්‍රඥාවෙන් යුක්ත වූ ජහායනෝ ජහායනෝ කියලා කියන්නේ ආන වඩන්නා වූ මෙන්න මේ බමුණා පප්පෝය ජාති මරණස්ස අන්තං මෙයා පැමිණිලා තියෙන කොහාටද පප්පෝය පැමිණියා පාඩව ජාති මරණස්ස අන්තං අන්තයට පැමුණා මොකේ අන්තයටද ජාති මරණස්ස ජාතියේ සහ මරණේ ජාතිය කියන්නේ මොකද ඉපදීම ඒ කියන්නේ ඉපදීම අවසන් කළා මරණස්ස මරණයත් අවසන් කළා එතකොට ජාතියත් අවසන් කළා එහෙම නැත්නම් ඉපදීමත් අවසන් කළා මරණයත් අවසන් කළා එතකොට ජාතියයි මරණයයි අවසන් කළා නම් නායෝති පාරගතෝ හිතෝති දැන් මේ පුජ්‍යලයා පරතර ගමන් කරලා එහෙමනම් පරතරයට ගමන් කළාට පස්සේ නැවතත් වීර්යයක් අවශ්‍ය කරනවද වීර්ය අවශ්‍ය කරන්නේ නැහැ ඒතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා එහෙමනම් දාමලිය අර හරියට කෙනෙක් සැඩ වතුරෙන් සැඩ පාරෙන් එගොඩ වෙන්නට ගංගාවෙන් එකට වෙන්නට වීරය කරනවා. නමුත් ඒ ගංගාවෙන් එගඩ වුණාට පස්සේ ගොඩබිමට පැමිණියාට පස්සේ අවයව වලින් උත්සාහ කරන්න අවශ්‍ය ගන්නේ නැහැ. එහෙමනම් පින්නතුනි මෙතෙන්දි ලෞතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ සතරෙන් එතර වුණා වූ තැනැත්තාට සතරෙන් එතර වුණා වූ තැනැත්තා කියලා සඳහන් කරන්නේ කවුද? සකලක් ක්ලේශම් ප්‍රහීන කළ රහතන් වහන්සේ. එහෙමනම් ඒ සකල ක්ලේශයන් ප්‍රහීන කළ රහතන් වහන්සේට වේදයක් කළ යුතුය. එතකොට වේදයක් කරන්න අවශ්‍යද? නමුත් උන්වහන්සේලා තුන ඒ ගුණ ධර්මයන් දියුණු කරලයි අවස්ථාවටපත් වෙලා තියෙන්නේ. ඒතකොට මේ වීර්යය තිබුණේ නැත්නම් ඒ තැනටපත් වෙන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඊළඟ ඕක තමයි පින්නතුණී මේ ගාථා ධර්ම දෙක මේ සූත්‍ර පාඨයේ අදහස. ඊළඟට පින්නතුනි අපි කල්පනා කරලා බලමු සාකච්ඡා කරලා බලමු මේ තුලින් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මය පිළිබඳව දැන් මෙතන සඳහන් කරනවා නත්ති කිච්ඡම් බ්‍රාහ්මනස්ස බමුණාට කළ යුතු දෙයක් ඇත්තේ නැහැ දැන් බමුණා කියලා මෙතන සඳහන් කළේ කාටද? දැන් ඔයත් අහලා තියෙනනේ බමුණු පිළිබඳව. එදා ಭಾರತೀಯ සමාජය අරගෙන බැලුවට පස්සේ මේ සමාජයේ ප්‍රමුඛ ස්ථානීලා සැලකුවේ කවුද? බමුණ. ඒ විදිහට තමයි ඒ සමාජය සකස් කරගෙන තිබුණේ. බ්‍රාහ්මනෝච්ච මුකමාසී බාහු රාජන්‍ය යක්ෘත ඕරෝ සදස්ස යත්වයිස්යන් පද්භ්‍යාන් සුද්‍රෝ අජායස. එයින් සඳහන් කරන්නේ මේ බමුණන්ගේ වාසය සඳහා එවැගේම බමුණන්ට මේ සමාජයේ ගෞරවය ලබා ගැනීම සඳහා මෙන්න මේ විදිහට සංකල්පයක් ඇති කරගන්නට යෙදුණා. බ්‍රාහ්මනෝච්ච මුකමාතේ මේ මහා බ්‍රහ්මයාගේ මුවෙන් උපදිනව කවුද? බමුණ. ඒ බමුණ උපදින්නේ මහා බ්‍රහ්මයාගේ කොහෙන්ද? මුවෙන්. බ්‍රාහ්මනෝච්ච මුකමාතේ බාහු රාජන්‍යයක් කෘතක්. ඒ වගේම රජවරු ශාස්ත්‍රීය වංශකයේ උත්පත්ති ලබන්නේ කොහෙන් කියලාද කිව්වේ? බාහුවෙන්. බාහුවෙන් තමයි මේ ශාස්ත්‍රීය වංශකයේ උත්පත්ති ලබන්නේ. ඌරු තදස්ස යත්වයිස්යන්. වගේම වෛශ්‍යයෝ වෛශ්‍යෝ උත්පත්ති ලබන්නේ වෙලෙහෙන ධම්මාදී කරන අය ව්‍යාපාරික උත්පත්ති ලබන්නේ කොහෙන්ද? හලවාවලින්. පබ්බ්‍යාං සුද්‍රෝ අජායත ඒ වගේම මේ බ්‍රාහ්මන ඒ වගේම ශාත්‍රීය වගේම වෛශ්‍ය කියන මේ කුලයන් තුනටම අත්පත් මෙහෙවරකම් කරන වැඩකාරකම් කරන ඒ ශුද්‍රයා උපදින්නේ මහා බ්‍රහ්මයාගේ පාදකෙන් කියන එකයි උගන්වලා තිබුණේ එතකොට මේ බමුණු සංකල්පය පිළිබඳව ඒ විදිහට විවිධාකාරයෙන් මති මතාන්තර තියෙනවා. එතකොට බමුණා ඒ කාලේ වෙනකොට පින්නතුනි මේ මුළු සමාජයේම කටයුතු Tamange අතට අරගෙන තමන් ඒකේ ප්‍රධානත්වය ලබාගෙන තමයි කටයුතු සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් ඒ වගේ අමුණු පෙරටක් තමයි එදා ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේදී දැන් ලෞතර බුදුරජාණන් වහන්සේ මේ කියන බමුණ කියන මේ වචනයට වඩාත් අර්ථකථනයක් උන්වහන්සේ ඉදිරිපත් කළා. එතකොට ධර්මානුකූලව පිටතුනි බමුණා කියලා සඳහන් කරන්නේ කවුද? බමුණා කියලා සඳහන් කරන්නේ ධර්මානුකූලව ධර්මයෙන් විස්තර කරන්නේ බමුණා කියලා කවුද? බාහිත පාපෝ බ්‍රාහ්මනෝ පව් බැහැර කළ පුජ්‍යලයාට තමයි බමුණා කියලා සඳහන් කරන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන නත්තිකිච්ඡම් බ්‍රාහ්මනස්ස මේ බමුණාට කළ යුතු කිසිම දෙයක් ඇත්තේ නැහැ. කතකිච්ඡෝහි බ්‍රාහ්මනෝ බමුණා විසින් ඒ කළ යුතු දේවල් කරලා ප්‍රසානයි. එනිසා ඔය ඇත්ත අහලා ඇති ওই සූත්‍ර ධර්මවල තියෙනවා සමහර තැන්වල උසිතං බ්‍රහ්මචර්යං වැස නිම වූ බඹසර ඇති. ඒ කියන්නේ බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කළා. ඒක බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කළා කියලා සඳහන් කරන්නේ කවුද? රහතන් වහන්සේ. බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කළ තැනැත්තා කවුද? රහතන් වහන්සේ. ඒක උසිතං බ්‍රහ්මචර්යං. හතං කරණීයං. කරයුතු දේවල් තියෙනවා නම් ඒ සියල්ලක්ම කරලා. නාපරං ඉත්තත්තායාති. තවත් කරන්නේ කියලා කිසිම දෙයක් ඉතුරු වෙලා ඇත්තේ නැහැ. එනිසා මෙතනත් මේ දස්වල තියෙනවා කතකෙච්චෝහි බ්‍රාහ්මනෝ. බමුණා කියලා කියන්නේ කලයුතු දේවල් කරලා සන් පුච්චලේ. එතකොට එහෙමනම් පින්නතුනි අපි කල්පනා කරලා බලමු මේ ගාථා ධර්මයේ තුල දස්වල තියෙන මේ බ්‍රාහ්මනෝ කියන මේ වචනය පිළිබඳව එතකොට මේක තවදුරටත් මේ ගාථා ධර්මයේ මේ සූත්‍ර පාඨයේ තුලම මේ බමුණා කියන වචනේ මේ විදිහට අර්ථවත් කරලා තියෙන කොහොමද? කේනා සවස්ස නිපකස්ස ජහයිනෝ. කේනාසවස්ස කියලා කියන්නේ ආශ්‍රවයන් තේකලා වූ. ආශ්‍රව කියලා කියන්නේ මොනවද? ඔය අහලා තියෙනවනේ. ආශ්‍රව ධර්ම දැන් ඔය ඇත්ත කුසලයක් කළාට පස්සෙත් අවසානයේදී මෙන්න මේ විදිහට ප්‍රාර්ථනා කරනවනේ ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛය වහං හෝතු සබ්බ දුක්ඛා සමුංචතු. ඒකෙන් කියන්නේ මොකද්ද? ඉදං මේ පුඤ්ඤං මට මේ පින ආසවක්ඛය වහං හෝතු ආශ්‍රවක්ඛය කර පිණිස හේතු වේවා පව තේවා ආශ්‍රවක්ඛය වහං හෝතු. සබ්බ දුක්ඛා පමුංචතු. වගේම සිය දුකෙන් මිදේවා. සියලු දුකෙන් මිදේවා කියන. ඒ සියලු දුකෙන් මිදෙන්නට නම් මොනවද ශ්‍රේ කරන්න ඕන? ආශ්‍රව ධර්මය. ඒ වගේ ආශ්‍රව ධර්ම කීයක් තියෙනවද? ආශ්‍රව ධර්ම හතරක් තියෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, දිත්තාශ්‍රව, අවිජ්ජාශ්‍රව. කාමාශ්‍රව කියලා සඳහන් කරන්නේ කාමයන් පිළිබඳව තියෙන ඇල්ම. කාමයන් පිළිබඳව තියෙන ඇල්ම. එතකොට කල්පනා කරලා බලන්න පින්නතුනි අපි මේ සංසාරයේ ඈතින් ඈතට නැවත නැවතත් ගමන් කරන්නේ මේ කියන ආශ්‍රව ධර්මය නිසා. දැන් ඔය ඈත්ව හිතලා බලන්න දැන් ඔය හැම දෙනාටම තියෙනවා ඇස, කන, නාසය, දිව, ශරීරය කියලා. ඒවට අපි කියන මොන ඉන්ද්‍රිය කියලාද? පංච ඉන්ද්‍රිය කියලා. ඇස කන නාසය දිව ශරීරය. එහෙම නැත්නම් චක්කු, සෝත, ධාන, ජීවා, කාය. මේ වලින් පංච ඉන්ද්‍රිය කියලා. ඒතකොට හැමෝටම තියෙනවනේ මේ පංච ඉන්ද්‍රිය. ඒතකොට කල්පනා කරලා බලන්න පින්නතුනි මේ ඉන්ද්‍රියන් ඇසුරු කරගෙන මේ පංච ඉන්ද්‍රියන් ඇසුරු කරගෙන අපට ආශ්‍රව ධර්මයන් වැඩෙනවද එහෙම නැත්නම් ඒ ආශ්‍රව ධර්මයන් නැසෙනවද කියලා. එතකොට මේ පංච ඉන්ද්‍රියන් ඇසුරු කරගෙන පින්නතුනි අපි සිහි කල්පනාවෙන් වාසය කළේ නැත්නම් නිරන්තරයෙන්ම මොකද වෙන්නේ ආශ්‍රව ධර්මයන් වැඩිමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ ආශ්‍රව ධර්මයන් වැඩෙන්න වැඩෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මොකද සිද්ධ වෙන්නේ? ඔය සංසාරේ නැවත නැවතත් නැවත නැවතත් උත්පත්තිය ලබන්නට සිද්ධ වෙනවා. දැන් අපි මේක උපමාව කියන අවස්ථාවේදී සඳහන් කළානේ මේ සැඩපහරක් පිළිබඳව ගංගාවක් පිළිබඳව එතකොට ගංගාවෙන් එගොඩ වෙන්නට සමහරට අපි භාවිතා කරනව නැහැ. නැවක් ඒ වගේ දෙයක් අපි භාවිතා කරන පහුරක් නැවක් වගේ දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ගංගාව ඒ වගේම නැව පහුර උපයෝගී කරගෙන උපමා කරගෙන මේ ධර්මයන් අපට බොහොම ලස්සනට පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මෙන්න මේ විදිහට එක් අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන කොහොමද? සිංච බික්ඛු ඉමන්තාවං. බික්ඛු කියලා කියන්නේ වාහන. සිංච ඉහ දමන ඉමන්නාවං මේ නැව. එතකොට මේ නැව ඉහ දාන ඉහළ දාන්න. එතකොට නැව ඉහළ දාන්න ඕන මොකක් වෙන නිසාද? වතුර පිරෙනවා නම්. වතුර පිරෙන්නේ නැත්නම් නැව ඉහළ දාන්න ඕනේ නෑනේ. එතකොට දැන් නැවේ වතුර පිරුණොත් මොකද වෙන්නේ? නැව ගිලෙනවා. නැවේ වතුර පිරුණොත් මොකද වෙන්නේ? නැව ගිලෙනවා. එතකොට නැවේ වතුර පිරෙන්නේ මොකක් තියෙනවද? සිදුර තියෙනවනම්. සිදුර තියෙනවනම් තමයි නැවේ වතුර පිරෙන්නේ. සිදුර නැත්තම් නැවේ වතුර පිරෙන්න විදිහක් ඇත්තේ නැහැ. බුදුහාර මෙතනත් පැහැදිලි කරනවා තින්ච බික්කුයි මන්නාවම් මේ නැව ඉහදාන. මෙතන මේ නැව කියලා සඳහන් කළේ කුමක්ද? මේ ආත්ම භාවය. මේ ආත්මභාවය නැමැති නැව. එතකොට නැවේ පිරෙනවා මොනවද වතුර. එතකොට ඒ වතුර දක්වලා තියෙන මොකද්ද කෙලෙස්. කෙලෙස් නැමැති වතුර මේ ආත්මභාවයේ නැමැති නැවෙහි පිරෙනවා. එනිසා බුදුහාමුදුරුව පැහැදිලි කරනවා තින්ච බික්ක ඉමං ආවා. සිතා තේ ලහු මිස්සති. එතකොට මේ නැවේ පිරෙලා තියෙන වතුර ටික ඉහළ දැම්මතෙන් අත්කලින් මොකද වෙන්නේ? ලහු මෙස්සති මේක ඊටාත්ම සැහැල්ලු භාවයට පත් වෙනවා චිත්තාසේ ලහු මෙස්සති දැන් අර නැවේ පිරලා තියෙන වතුර ටික අත් කෙරුවොතින් මේක සැහැල්ලු භාවයට පත් වෙනවා සැහැල්ලු භාවයට පත් වුණාට පස්සේ මොකද වෙන්නේ අර නැව ගිලෙන්නේ නැහැ අතරමඟ රැඳෙන්නේ නැහැ එහෙමනම් පරතර කරා යන්න පුළුවන් දෙ බැරිද? පරතර කරා යන්න පුළුවන් කම තියෙනවා. හැබැයි නිකම්ම ඒ නැව ගමන් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් මොකද කරන්න ඕන? උත්සාහවන්ත වෙන්නට අවශ්‍ය කරන වීරිය තියෙන්නට අවශ්‍ය කරනවා. එතකොට එහෙමනම් පින්නතුනේ වීරිය උපයෝගී කරගෙන මේ සැහැල්ලෝ නැව අපට පදවගෙන යන්නට පුළුවන්කම තියෙනවා. සිතා තේලව මෙත්තති. චෙත්තා රාගංච දෝසංච තතෝ නිබ්බාන මේහිති. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අර කෙලෙස් නැමැති වතුර මේ ආත්ම භාවයේ නැමැති නැවෙන් ඉහළ දැම්මඩ පස්සේ මේ ආත්ම භාවයේ නැමැති නැවත් මොකද වෙන්නේ? ඊටාමත් පැහැල්ලු භාවයට පත් වෙනවා. එහෙමනම් දැන් මේ නැව ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. චෙත්වා රාගංච දෝසංච එතකොට මොකද වෙන්නේ මේ චෙත්වා සිඳලා දාන්නලු මොනවද? රාගංච දේ දුක්ඛංච. රාගය, ද්වේෂය, මෝහය. එතකොට මේ රාගය, ද්වේෂය, මෝහය කියන මෙන්න මේ අකුසල ධර්මයන්. මෙන්න මේ කියන ක්ලේශකර ධර්මයන්. නැති කිරීම තුළින් තමයි පින්නතුනි නිර්වාණයට ගමන් කරන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මුළු ධර්මයේ පුරාම අරගෙන බැලුවට පස්සේ අපට උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ කුමක්ද? මේ සංසාර සාගරයෙන් එතර වෙන ක්‍රමය පිළිබඳවයි. ඒ සංසාර සාගරයෙන් එතර වෙන්නට නම් මෙන්න මේ ආශ්‍රව ධර්මයන් නැති කරන්නට ඕන කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව සහ අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මයක්. එතකොට අපි මුලින් සඳහන් කළා කාම ආශ්‍රවය කියලා සඳහන් කරන්නේ කුමක්ද? මේ කාමයන් පිළිබඳව තියෙන ආසාව. දැන් එතකොට මේ ක්ලේශක ධර්මයන් පිළිබඳව අරගෙන බැලුවට පස්සේ ඔයත් අහලා තියෙනවා වස්තුකාම සහ ක්ලේශකාම. වස්තුකාම කියලා සඳහන් කරන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. එතකොට මේවා කියන මොනවා කියලාද? වස්තු කාම කියලා. ඊගාට තව වචනයක් තියෙනවා ක්ලේශකාම. ක්ලේශකාම කියලා සඳහන් කරන්නේ මෙන්න මේ කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා ඇතුළු කරගෙන තමන්ගේ సంతානයන් තුළ පහළ වෙන්නා වූ ක්ලේශකර ධර්ම වලට කියන මොකක් කියලාද? ක්ලේශකාම කියලා. එතකොට මේ වස්තුකාම සහ ක්ලේශකාම කියන මේ ධර්මතාවයන් ආශ්‍රව ධර්මයන් හැටියට දක්වලා තියෙනවා. එතකොට මේ ආශ්‍රව ධර්මයන් නැති කරගන්න ක්‍රමය ලෞතර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ධර්මයේ තුලින් අපට දේශනා කරලා තියෙනවා. ඊගාවට කාමාශ්‍රව භවආශ්‍රව භවආශ්‍රව කියලා සඳහන් කරන්න පිටතුනි භවයන් පිළිබඳව තියෙන ආසාව. දැන් ඔය ඇත්ත අහලා තියෙනවනේ රූපාවචර ලෝකවල තියෙන රූප භව, ඒ වගේම අරූපාවචර අරූප භව. එතකොට මේ රූපාවචර ලෝකයන් පිළිබඳව, ඒ වගේම රූපාවචර ලෝකයන් වල උත්පත්තිය ලබන්නට තියෙන ආසාවද, ඒකට කියනවා මොන ආශ්‍රව ධර්මය කියලාද? භවාශ්‍රව. ඒකත් ආශ්‍රව ධර්මයක්. ඒ ඒ භවයන් වල උත්පත්තිය ලබන්නට නැවත නැවතත් උත්පත්තිය ලබන්නට තියෙන ඒ ආසාවට කියන මොන ආශ්‍රව කියලාද? භවාශ්‍රව කියලා භවාශ්‍රව. ඊළඟට තියෙනවා දිත්තාශ්‍රව. දිත්තාශ්‍රව කියලා සඳහන් කරන්නේ කුමක්ද පින්දතුමින් විවිධාකාර දෘෂ්ටියෙන් මේ පුතඥන මනස්යන් තුළ තියෙනවා. එතකොට මේ දෘෂ්ටියෙන් පින්නතුන් නැති වෙන්නේ කොච්චර කාලයක් ගියාට පස්සේද අඩුමතරමින් අපිට තියෙන මේ පුතඥන පුජ්‍යලයන්ට තියෙන මේ දෘෂ්ටියෙන් නැති වෙන්නට මොන තත්ත්වෙටපත් වෙන්නද අඩුමතරමින් සෝවාන් තත්ත්වයටවත් පත් අවශ්‍ය කරනවා. සෝවාන් තත්ත්වයටපත් වෙනකොට තමයි පින්නතුනේ අපේ సంతානයන් තුල තියෙන දෘෂ්ටීන් ප්‍රහාණය කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් මේ ditthi කියන ආශ්‍රව ධර්මය සෝවාන් තත්ත්වයටපත් වීම තුලින් නැති කරගන්නට පුළුවන්කම තියෙනවා. අනිත් ආශ්‍රව ධර්මයේ තමයි පින්නතුනි අවිජ්ජාශ්‍රව. එතකොට මේ අවිජ්ජාශ්‍රවය කියලා සඳහන් කරන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව නොදන්නා කම නිසා අපි සංසාරේ නැවත නැවතත් නැවත නැවතත් ගමන් කරනවා. ඉතින් ඒ නිසා පින්නතුනි මෙන්න මේ ආශ්‍රව ධර්මයන් සම්පූර්ණ වශයෙන් නැති කළ තැනැත්තාට කියනවා කවුරු කියද? සීනාශ්‍රවයන් වහන්සේ කියලා. ආශ්‍රව ධර්මයන් ශේකල කුජ්ජල. එතකොට මේ ආශ්‍රව ධර්මයන් ශේපුල පුජ්‍යලේ බවට පත් වෙනකොට මෙන්න මේ කියන දැනුම තියෙන අවශ්‍ය කරනවා. මොකද්ද? අයං දුක්ඛ සමුදයෝ යථාභූතං පජානාති. අයං දුක් අයං දුක්ඛන්ති යථාභූතං පජානාති. මේක තමයි දුක්ඛාරිය සත්‍ය කියලා කියන්නේ. මේක තමයි දුක කියලා කියන්නේ. දුක කියලා කියන්නේ මොකද්ද කියන එක යථා තත්ත්වයෙන් අවබෝධ කරගන්න ඕන හාත්පසින්ම පිරිසිදු දැනගන්නට ඕන. අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති. මේක දුක ඉපදීමේ හේතුව. සමුදය කියලා කියන්නේ දුක ඉපදීමේ හේතුව. එතකොට දුක ඉපදීමේ හේතුව මොකද්ද? තෘෂ්ණාව. එතකොට දුක ඉපදීමේ හේතුව මේ තෘෂ්ණාව කියලා හොඳට දැනගන්නට අවශ්‍ය කරනවා. ඊළඟට සඳහන් කරනවා අයත් දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති මේක දුක නැති කිරීම එහෙම නැත්නම් මේක නිර්වාණය කියලවල හොඳට යථා තත්ත්වයෙන් දැනගන්නට ඕන අවබෝධ කරගන්නට ඕන අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යථා භූතං පජානාති මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරය සත්‍යයි කියලා යථා තත්ත්වයෙන් දැනගන්නට ඕන අවබෝධ කරගන්නට ඕන. එතකොට මෙන්න මේ කියන දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් නියමාකාරයෙන් අවබෝධ කර පුජ්‍යලේ බවට පත් වෙන්නේ කවුද? රහතන් වහන්සේ. එතකොට රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගත් උත්තමයන් වහන්සේ. එතකොට එහෙමනම් මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට හේතු වන ධර්මයේ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට ප්‍රදාලේ. ඔයත් අහලා තියෙනවනේ කියනවනේ නිරන්තරයෙන්ම මේ සංසාර සාගරයෙන් ඈතර වෙන්නටයි මේ කටයුතු කරන්නේ කියලා. එහෙම කියනවනේ. ඒතර බුදුරජාණන් වහන්සේ එමනම් ඒ සංසාර සාගරයෙන් ඊට වෙන ක්‍රමය දේශනා කරලා තියෙනවා. එක් අවස්ථාවකදී උන්වහන්සේ පැහැදිලි කරනවා සද්ධාය තරති යෝගං මේ ඕගය මේ සැඩපහර තරණය කරත් පුළුවන් මොකෙන්ද සද්ධාය ශ්‍රද්ධාවෙන් මේ සැඩපහර තරණය කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මේ පින්වත් පිරිසත් මේ විදිහට මේ ධර්ම ශ්‍රවණය කරනවා. ඒ වගේම විවිධාකාරයෙන් විවිධ වූ පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරනවා. ඒ සෑම පින්කමක්ම සිද්ධ කරන්නටත් මූලික වෙන්නේ මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැත්නම් ඔය ඇත්තෝ මේ විදියට මේ ස්ථානයේ පැමිණිලා මේ ධර්ම දේශනාවක දායකත්වයෙන් ලබාගෙන මේ විපද්ධාවෙන් කටයුතු කරන්නේ පෙළඹෙන්නේ නැහැ. ඒතකොට මේකත් ශ්‍රද්ධාවේ මූලික අවස්ථාව. එතකොට එහෙමනම් මේ ශ්‍රද්ධාව කියන එක අපිට අවශ්‍ය කරනවා මේ සංසාරෝගේ තරණය කිරීම සඳහා. හැබැයි පිටුපණ මේ ශ්‍රද්ධාව කියලා කිව්වට පස්සේ මේ සාමාන්‍ය ශ්‍රද්ධාවකින් මේ කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නියම ශ්‍රද්ධාවන්ත පුජලේ බවටපත් වෙන්නේ මොන අවස්ථාවකටපත් උනාට පස්සේද? සෝවාන් තත්ත්වයටපත් උනාට පස්සේ තමයි නියම ශ්‍රද්ධාවන්ත පුජලේ බවටපත් වෙන්නේ. නොසැලෙන. එහෙම නැත්නම් අචල ශ්‍රද්ධාවන්තේ බවටපත් වෙන්නේ කොතෙන්ද ආවට පස්සේද? සෝවාන් තත්ත්වයටවත් පත් වුණාට පස්සේ. එතකන් අනිත් අයගේ ශ්‍රද්ධාව මොකද්ද? චල. චල කියලා කියන්නේ සෙල වෙනවා කියන. අද මේ හොඳට ශ්‍රද්ධාවන්තයෙක් වගේ ඉන්න පුජ්‍යලයා හෙට වෙනකොට සමාධියේ ශ්‍රද්ධාව නැති වෙලා යන්න පුළුවන්කම තියෙනවා. එතකොට එහෙමනම් සෝවාන් තත්ත්වයටපත් වෙච්ච පුජ්‍යලයා හොඳට අවබෝධ කරගන්න තියෙනවා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කවුද? ඒ වගේම ධර්ම රත්නය කියලා කියන්නේ කුමක්ද? සංඝ රත්නය කියලා කියන්නේ කුමක්ද? මේ බුද්ධ ධම්ම සංඝ කියන මේ රත්නත්‍රය පිළිබඳව නියම අවබෝධයක් තියෙනවා. මේ නියම ශ්‍රද්ධාවන්ත තත්ත්වයටපත් උනාට පස්සේ එහෙනම් ශ්‍රද්ධාය කරතේ ඕගන් මේ ශ්‍රද්ධාවෙන් පුළුවන්කම තියෙන මොකද්ද මේ ඕගේ තරණය කරන්නට ශ්‍රද්ධාය කරතේ ඕගන් අප්‍රමාදේන අන්නම්. ඒ වගේම තමයි පින්නතුනි අප්‍රමාදයෙන් මේක තරණය කරන්නට නැති කරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අවශ්‍ය කරන්නේ මොකද්ද? අප්‍රමාද කියන මේ ධර්මතාවය අවශ්‍ය කරනවා. ශ්‍රද්ධාව විතරක් හරියන්නේ නැහැ නම් මොකද්ද? අප්‍රමාදය කියලා අවශ්‍ය කරනවා. අප්‍රමාදේන අන්නවා. විරේන දුක්ඛං චේති ඒ වගේම දුක ඉක්මවන්නට මොකද්ද තියෙන්න ඕන අවශ්‍ය කරන්නේ? විරිය කියන එක අවශ්‍ය කරනවා. විරියේන දුක්ඛං අච්චේති. පඤ්ඤාය පරිසුද්ධති. ප්‍රඥාවෙන් තමයි සම්පූර්ණ වශයෙන් පාරිශුද්ධත්වයට පත් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට ප්‍රඥාවේ උපරිම தත්ත්වයට පත් වෙනවා කියලා සඳහන් කරන්නේ කුමක්ද? මේ සකලක්ලේශයන් ප්‍රහීන කරලා ඒ රහත් තත්ත්වයට පත් වෙනවා කියන එකයි. එහෙමනම් පින්නතුනේ මේ සංසාර සාගරයෙන් එතර වෙන්නට අවශ්‍ය කරන උදවිය කුමද්ද කළ යුතු වන්නේ මෙන්න මේ කියන ලද ධර්මතාවයන් ගුණ ධර්මයන් දියුණු පියුණු කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඊළඟට කල්පනා කරලා බැලුවට පස්සේ පින්නතුනේ තවදුරටත් මේ ආශ්‍රව ධර්මයන් ශේ කරන්නට ඒ වගේම මේ ප්‍රඥාව ඇති කරගන්නට ඒ වගේම සකල ක්ලේශයන් ප්‍රහාණය කරන්නට අවශ්‍ය ධර්ම මාර්ගයේ ලෞතර බුදුරජාණන් වහන්සේ තව දුරටත් මෙන්න මේ විදිහට අපට පැහැදිලිව දේශනා කරනවා කොහොමද? සබ්බදා සීල සම්පන්නෝ පඤ්ඤවාසුස මාස්තෝ ආරද්ධ විරියෝ පහිතත්තෝ ඕඝං කරති දුත්තරං මේ ඉක්මවන්නට ඉතාමත්ම අමාරු ඒගොල්ල වෙන්නට ඉතාමත්ම අපහසු මේ ඕගේ තරණය කරන්නට නම් සබ්බදා සීල සම්පන්නෝ සබ්බදා කියලා කියන්නේ හැමදෑම සීල සම්පන්නෝ සීල සම්පන්න පුජ්‍යලේ බවට පත් වෙන්නට ඕන සබ්බදා සීල සම්පන්නෝ පඤ්ඤවා සුසමාහිතෝ ඒ වගේම ප්‍රඥාවෙන් යුක්ත පුජ්‍යලේ බාඩපත් වෙන්නට ඕන. සුසමාහිතෝ ඒ වගේම සමාහිතෝ සිත් ඇති පුජ්‍යලේ බාඩපත් වෙන්නට පඤ්ඤවාසුත මහිතෝ ආරද්ධ වීරියෝ ආරම්භන ලද වීරිය තියෙන පුජ්‍යලේ බාඩපත් වෙන්නට ඕන ආරද්ධ වීරියෝ පහිතත්ෝ ඒ වගේ මේ වීරිය අවශ්‍ය කරන්නේ කුමක් සඳහාද කෙලෙස් සඳහා එතකොට කෙලෙස් තවන වීරිය තියෙන පුජ්‍යලේ බවටපත් වෙන්නටත් අවශ්‍ය කරනවා. ආරද්ධ වීරියෝ පහිතත්වෝ ඕකං තරති දුත්තරං. අන්න එතකොට මෙන්න මේ කියන ලක්ෂණ වලින් යුත් පුජ්‍යලයාට මේ ඕගේ තරණය කරන්නට පුළුවන් වෙන බවයි ලෞතර බුදුරජාණන් වහන්සේ මේ තුලින් අපට මැනවින් පැහැදිලි කරලා දීලා තියෙනවා. එහෙමනම් සමස්තයක් වශයෙන් අරගෙන බැලුවට පස්සේ මේ මේ සංසාරයෙන් එගොඩ වෙන්නට මේ කියන ප්‍රතික්ෂාව අපි ඒකට කියන මොකක් කියලාද ප්‍රතික්ෂාව ප්‍රතික්ෂාව කියලා කියන්නේ මොකද්ද සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්මතාවයන්. එතකොට මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්මතාවයන් සම්පූර්ණ කරගන්නට නම් අපට සෑහෙන වීරියක් කියනට අවශ්‍ය කරනවා. එතකොට මේ වීරියවන්ත භාවය නැත්නම් අපට මෙන්න මේ කියන බ්‍රාහ්මණ කියන தത്വයට පත් වෙන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒවන් නැත්නම් පින්නතොනේ ඒ රහත් தത്വයට පත් වෙන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒතකොට මේ ධර්මය තුළ එහෙමනම් මේ බ්‍රාහ්මණ කියන වචනේ යොදලා තියෙන කවුරු හඳින්වීම සඳහාද? චේනාශ්‍රවයන් වහන්සේ නැත්නම් රහතන් වහන්සේ හැඳින්වීම සඳහා තමයි මෙතන මේ බ්‍රාහ්මණ කියන වචනය යොදලා තියෙන්නේ. එතකොට තවදුරටත් බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව පැහැදිලි කරනවා මේ අප්පෝය ජාති මරණසන්තං එතකොට මේ බමුණා කියන පුජ්‍යල එහෙම නැත්නම් රහතන් වහන්සේ කියන තැනැත්තා අන්තං අන්තයට පැමිණලා තියෙන මොහොගේ අන්තයටද ජාති මරණස්ස ජාතියේ එහෙම නැත්නම් ඉපදීමේ එවැගේ මරණස්ස මරණයේ අන්තයට යම් කෙනෙක් සකලක්ලේශයන් ප්‍රහාණය කළා නම් නැවතත් ඒ තැනත්තාට උත්පත්තියක් තිබෙනවද? නැවතත් උත්පත්තියක් ඇත්තේ නැහැ. ඒකනේ කිව්වේ නාපරං ඉත්තත්තායති නැවතත් කරන්න දෙයක් ඇත්තේ නැහැ. එතකොට එහෙමනම් පින්නතුනේ ඒ ජරාව ජාතිය සහ මරණය කියන මේ දෙකම නැති කරලා තියෙනවා. එතකොට ජාතිය ඇති වුණොතින් තමයි ඉපදීමක් ඇති වුණොතින් තමයි මරණය කියන එක සිද්ධ වෙන්නේ. එතකොට උත්පත්තියක් නැත්තම් මරණයක් ඇති වෙනවද? මරණයක් ඇති වෙන්න විදියක් ඇත්තේ නැහැ. ආ එතකොට එහෙමනම් පින්නතොනි අපට මේ ජාතිය නැති කර ගැනීමේ ක්‍රමය ලෞතර බුදුරජාණන් වහන්සේ මැනවි දේශනා කරලා තියෙනවා. එතකොට මේ ජාතිය නැති වුණා කියලා කියන්නේ මොකද්ද? මරණයක් නැති වුණා කියන එකයි. ඒතකොට මේ ජාතිය සහ මරණය නැති කළා වූ රහතන් වහන්සේට එහෙමනම් නායෝවතේ පාරගතෝහි සෝති මේ සංසාරේ නැමැති සාගරයෙන් පරතරට ගියා වූ ඒ රහතන් වහන්සේට එහෙමනම් නැවත නැවතත් අනිත් පුජ්‍යලයන් වගේ වීර්ය කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. නමුත් උන්වහන්සේලා නිතරම ධීරයෙන් සතියෙන් සමාධියෙන් යුක්තවයි කාලය ගත කරන්නේ. මොකද මේ தත්ත්වයට පත් වෙන සෑහෙන මහන්සි වෙලා තමයි ඒ සකල ක්ලේශයන් ප්‍රහාණය කරන්නට යෙදුනේ. එහෙමනම් පින්නතුනි මේ මේ දාමලේ කියන දිව්‍ය පුත්‍රයාට එදා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කියන ලද කරුණාකාරණාවන් ඊ타ත්ම පැහැදිලිව දේශනා කරන්නට යෙදුණා. එතකොට මෙතන තවදුරටත් සඳහන් කරනවා කුමක්ද මේ නිපකස්ස ආයිනෝ නිපකස්ස නිපකස්ස කියලා සඳහන් කරන්නේ කුමක්ද පින්නතුනේ මේ ප්‍රඥාවෙන් යුක්ත වෙච්ච කුජලයා කියන එකයි. එතකොට මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නම මේ ප්‍රඥාවන්තයාට. ඒ නිසානි සඳහන් කරලා තින්නේ පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මාගේ මේ ධර්මය ප්‍රඥාවන්තයන්ටයි එහෙම නැත්ද දුෂ්ප්‍රඥාන්ට ප්‍රඥාව නැති අයට එහෙම නෙමෙයි ඒතකොට ප්‍රඥාව දියුණු කරගන්න පුද්ගලයෙකුට තමයි මේ ධර්මතාවය හොඳට අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එදා පින්නතුනේ ලෞතර බුදුරජාණන් වහන්සේ දවසේ උන්වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරලා බොහෝ කෙනෙක් මේ සසර බය දැකලා ඉවර වෙලා මේ සසරෙන් එතර වීම සඳහා උන්වහන්සේ හමුවට ඇවිදලා පැවිද්ද ඉල්ලනවා. එතකොට මේ පැවිද්ද ඉල්ලන්නේ කුමක් සඳහාද? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ච කරණත්තාය ඉමං කාසාවං ගහෙත්වා අබ්බා ජෙත් මම්බන්ති අන්න ඒ විදිහට අය පින්නතුනේ මේ පැවිද්ද කියන එක ඉල්ලන්නේ කොහොමද සඳහන් කරන්නේ දැන් ඔය ඇත්ත සමාජෝ කෙනෙක් පැවිදි වෙනවා නම් ඒ අවස්ථාවේදී ඔය ඇත්තන්ට කියන පාඩය අහලා පළ පුරුදු ඇති එයින් සඳහන් කරන්නේ කොහොමද සබ්බ දුක්ඛ නිස්සරණ සබ්බ දුක්ඛ කියලා කියන්නේ සියලුම දුක් සබ්බ දුක්ඛ නිස්සරණ නැති කිරීම සඳහා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍චකරණාය නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා නිබ්බාන සත්‍යයෙන් හරණත්තාය. ඉමං කාසාවන් ගහෙත්වා මේ කසාවතගෙන ඉමං කාසාවන් ගහෙත්වා මේ කසාවතගෙන පබ්බා ජේතමම්බන්තේ ස්වාමීනි මම පැවිදි කරන්න සෞඛ්‍යාවට පත් කරන්න මට පැවිද්ද ලබා දෙන්න කියන එකයි සඳහන් කරන්නේ. එහෙම කරලා මොකද්ද කරන්නේ? අර අතේ තියෙන සූරු ටික අර ස්වාමීන් වහන්සේට දෙනවා. ඊළඟට මොකද්ද කරන්නේ? දැන් ආමුදුරන් වහන්සේගේ අතේ ශූර ටික තියෙන්නේ. ඊළඟට නැවතත් කොහොමද කියන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය ඒතං කාසාවන් දත්තා අබ්බාජේතු මම්බන්තේ නැවතත් ඉල්ලේ ඉල්ලීමක් කරනවා සබ්බ දුක්ඛ නිස්සරණ සියලු දුක් නැති කිරීම සඳහා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා හේතං කාතාවන් දත්තා ඔය කතාවතදී ඔය කතාවතදී පබ්බා ජේත මම්බන්තේ ස්වාමීමා පැවිදි කරන්න කියන එක. එහෙමනම් පින්නතුනි එතකොට මේ පැවිද්දේ තියෙන ප්‍රධාන પરමාර්ථය කුමක්ද? මෙන්න මේ ක්ෂේනාශ්‍රව தත්වයට පත් වීම. සකල ක්ලේශයන් ප්‍රහේන කිරීමේ தത്വයටපත් වීමයි. එහෙමනම් ලෞතර බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර පාඨය තුළින් පැහැදිලි කරලා දෙනවා මේ ආශ්‍රව ධර්මයක් ඡය කරලා එවැගේම ප්‍රඥාව දියුණු කරගෙන ධ්‍යාන භාවනාවන් වඩන පුජ්‍යලයාට මේ ජාතිය සහ මරණය කෙලවර ගන්නට පුළුවන්කම තියෙනවා ඒ ජාතිය සහ මරණය කළා වූ රහතන් වහන්සේට නැවතත් ඒ ප්‍රධාන වීර්යයක් වැඩිවීමක් අවශ්‍ය කරන්නේ නැහැ කියන එක තමයි එතන සඳහන් කරන්නේ. නමුත් දෙවියගේ අදහස උනේ කුමක්ද මේ දාමලිය කියන දෙවියගේ අදහස උනේ ඒ தත්ත්වයට පස්සෙත් පුජ්‍යලයක් මේ වීරිය කළ යුතුයි කියන එකයි. ඔන්න ඔය කරුණ ටික තමයි පින්නතුනේ මේ දාමලිය කියන සූත්‍රය දාමලිය කියන සූත්‍රය තුලින් පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් වෙලාවේ හැටියට මේ අවස්ථාවේදී මේ දාමලී සූත්‍රය ඇසුරු කරගෙන ධර්ම කරුණක් අපි සාකච්ඡා කරන්නට යෙදුණා. මේ සිදු කරගත් උතුම් කුසලය හැම දිනාටම ජාත්‍යාදී අවකතරින් නිදහස් ලබන පරම සාන්තුම් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ කාන්තේන්ම හේතු ආසනා උපනිෂය වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නවා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙනයි මේ ධර්ම දේශනාවේ දායකත්වයේගෙන ක්‍රියා කරන්නේ. ඉතින් ඒ අනුව ඒ ධර්ම දේශනාවේ දායකත්වයේගෙන ක්‍රියා කළා වූ ඒ පින්වත් ඒ.එම්. විජේරත්න මහතා ඇතුළු පින්වත් දුවා දරුවන් ඇතුළු ඥාති පින්වත් පිරිස සියලුම දෙනාටමත් මිය පරලෝකියා වූ සෑම සියලුම දෙනාටමත් ඔබ අප සෑම සියලුම දෙනාටමත් ජාත්‍යාගේ භව කතරෙන් නිදහස් ලබන පරම ශාන්ත උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ උතුම් පුණ්‍ය ශක්තියේ කාන්තෙන්ම හේතු ආසනා උපනිශ්‍රය වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරන් රක්ඛන්තු මං පරං ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාත ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාත ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාත දිවාරණිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තු ආයුවන්නෝ සුඛං බලං භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන දාසොත්ති භවන්තුති ප්‍රශ්නත්‍රයේ සරෙන් සිය දෙනා සියලු යහපත ආරක්ෂා වූ සැලසේවා නිවන් සම්පත් ලැබේ සංයුක්ත නිකායේ දේවතා දේවපුත් සංයුක්තයේ ධම්මලී සූත්‍රය අසුර කරගෙනයි අද මේ උතුම් ධර්මදේශනාව ඔබ ශ්‍රවණය කරන්ට යෙදුනේ. අද ධර්මදේශනාව පවත්වන්නට අපගේ ගෞරවනීය ආරාධනයෙන් මේ ස්ථානයට වැඩම කොට වදාළ එල්පිසි නවදගල සිරිපුර ලේනගල බෝධිරාජ විවේක සේනාසනාධිපති රාජකීය පඬිතුක පූජ්‍යපාද වරකපැලහේනේ සුගත ඥාන ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය අපි පිරිනමා සිටිමු. සෝ නාම රූපස්මින් යස් නස්ති මමයන් අස්සතාච්ච නසෝචති මාගේයයි ගැනීමක් නැද්ද? ඒ නාම රූප දෙක නැසී යාමෙන් ශෝක නොකරයිද? ඒ ඒකාන්තයෙන්ම වික්ෂු නමකයි කියනු ලැබේ.